තෙරුවන් සරණයි. බාහිර පොතක් නෑ. හිතෙත් පොතක් නෑ. ද පොත කියන සංඥාව මිරිගුවක් පමණයි. ද පොත කියන දැන ගැනීම මායාවක් පමණයි. පොතක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? පෙරමතකේ අපේ තියෙන සංඥා ගොඩව මතක මෙන්න මේ කාරණා නැවත අපිට මේ අරමුණු ඇති වෙන හේතු වෙලා තියෙනවා.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 ඔබ හිතන්න ඔබ දැන්පත් කරනවා. මේ එළවලු වල රසක් තියෙනවද? දිවට දැනෙන්නේ දැවිල්ලක්. දැවිල්ල රසයිද? දිවට දැනෙන්නේ ලුණු රසයිද? දිවට දැනෙන්නේ ඇඹුල රසයිද? මේ එළවලු වල කොහෙද රස තියෙන්නේ? ඔබ ඔය දාගන්න එළවලු හැම එකම මොකද්ද තියෙන රස? බෝජි දාගන්නවා, අඹුරු දාගන්නවා, ඔබ හිතන්න මොනවා හරි පරිප්පු දාගන්නවා.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 සිතුවිලි වලින් මිදෙන තැන තියෙන ශුන්‍යතාවය. එතනයි තියෙන කෙලෙස්යන්ගෙන් මිදෙන තැන තියෙන ශුන්‍යතාවය. මේ කතාව අපි කතා කරන්නේ සලායතන ලෝකෝ ලෝකෝ කියන තැන. අසකන දිවනාසේ හැදෙන කියන තැනින්. මේ හේතුඵල හේතු නිසා හටගත්ත ඵල හේතු නැතකොට නැති වෙනවා කියන තැන.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 ආයතනත් මේ මොහොතමයි මැවෙන්නේ. ඇස කියන ආයතන මේ මොහොතමයි මැවෙන්නේ. මේ මොහොතම මුළු ලෝකෙම මැවෙනවා මේ විඤ්ඤාණය නැති වෙලා යනවා. මේ මොහොතම බිත්තිය කියන ලෝකෙම මැවෙන මේ මොහොත ලෝකෙත් මේ මොහොතම නැති වෙලා යනවා. හරියට ඇහැ අරනකොට ලෝකෙම මැවෙනවා. ඇහැ වහනකොට ලෝකෙ නැති වෙනවා.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 ප්‍රතිබිම්බේ මුකුත් නැහැ. මේ කතාව ඊටාම ගැඹුරුයි විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ගත්තා. ඔබට මනාකොට නුවණින් දකින්න ලැබෙයි. හැම පැත්තෙම එකම කතාවයි. සිතුවිලි සම්මුති එහෙම දෙයක් බාහිර ඇත්තෙත් නැහැ. අර අවිද්‍යාපච්චය සංඛාරාර පුංචි දරුවට මේ සේරම හම්බෙලා තියෙන්නේ ගැට ගැහෙන්නේ අම්මා තාත්තා ඉර හඳ ගෙවල් දොරවල් හැම එකම ගැට ගැහෙන්නේ සම්මුති වලින්.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 අත්තහනු දිට්ටින් ඌහච්ච. ආත්ම අනුවගේ දෘෂ්ටිය එතකොට බිඳකට තියෙනවා කියන ස්ථිරකින් දෙයක් නැහැ. මේ නැත්තේ සිතේ, සිතුවිල්ලේ. සිතුවිල්ලේ මේ මොහොතේ සිතුවිල්ලේ මුකුත් නැහැ. සිතුවිල්ලෙන් මිදෙනවා. තියෙනවා කියලා ගන්නෙ කොහොමද? මෙතන සිතට කවදාවත් එහෙම හම් වෙන්නේ කොයි මොහොතේවත් සිතට හම් වෙන්නේ සිත ඉන්නේ මායාව කොටු වෙලා.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 අවකාශ ධාතුව තුළ සිදුවන සිදුවීම අන්තරීක්ෂය තුළ සිදුවන සිදුවීම අන්තර් විශ්වය බාහිර එතන මෙතන මම කියන මේ අන්ත දෙක තුල අතරම සිද්ධ වෙන සිත හටගන්න කියන කාරණේ. සිත පනවන තැනක් නැහැ. නමුත් අපි අන්තර්විශ්ය කියලා කියන්නේ මෙන්න මේ අන්තරය තුලයි සිත හටගන්නේ.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 සබ්බේ ධම්මා නාලං අபிන අර අபிසංකාරෝති කියන තැනට එනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂයකට රිංගන්නේ නැහැ. අපි මේ සේරම අභිදාන තැන තියෙනවා උපාදාන වෙන තැනම. අල්ලගන්න ඇලීමක් වෙන්නේ මේ කතාවේ. මේ ප්‍රතිපදාව හරිම නිර්වෘල්. මෙතන ආයි සැප දුක් ඇති වෙන්න තණ්හා ඇති වෙන්න ලෝභ ඇති වෙන්න දෙයක් තියෙනවා.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 මාර්ගය තුලයි කෙලෙස් ඡය වීගෙන යන්නේ. ශුන්‍යතාවයේ තියෙන්නේත් එතනයි. මොහතර අවදී කියන්නේත් එතනයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් එතනයි. එතනයි ආරෂ්ඨාංග මාර්ගය. කෙලෙස් ඡය වෙන තැන. නුවණින් දකින්න ඕනි මේ කාරණේ. දැන් මෙතනදී සිත පනවන්න බෑ තැනක් කොහෙවත්. ඒක අන්තරීක්ෂය කියලා කිව්වේ ඒකයි.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 අවකාශයේ සිදුවන ඒ හේතුඵල නියාමතාව මේ දැනුත් අපි ළඟ මේ මොහොතේ සිද්ධ වෙනවා. අපි මේ අවකාශ ධාතු තුළ සිදුවන හේතුඵල න්‍යාමයේ ඇහැ කන නාසය දිවකය මනස කියලා අය ආයතන හරහා දැනෙන කෙනෙක් හමු වෙලා මට දැනෙනවා කියලා අල්ලගත්තොත් එතන තැනකින් අපි අල්ලගත්නවා අල්ලන්නේ ඇත්තටම ඒ අවකාශ ධාතුව තුළ සිදුවන ක්‍රියාවලියට හිමිකරුවෙක් නැහැ අපි අල්ල ගත්තොත් තමයි හිමිකරුවෙක් කියන්නේ. රැවටුනොත් අවිද්‍යාවට ගියොත් සංඛාරා යනවා. ඇති වෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලාතන සලාචන පත්‍ය පස්ස වේදනා සංඥා සං එනවා දිගට මේනවා මේ කතාව තණ්හා උපාදාන ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්සයට මේනවා සමුප්පන්න වෙනවා ගැට ගැහෙනවා සමුප්පාදයට එනවා පටිච්ච සමුප්පාන්න වෙනවා.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 එහෙනම් ගහ පොළොවට පස් වෙන එකත් මරණයක් වෙනවා. මෙතන ආත්මයක් පනවන්නේ නැත්තම් මෙතනත් ආත්මයක් මේ කයේ නැහැ. අපි කියනවා නෑ සිතේ තියෙනවා කියලා. ඒකත් මායාවක්. හැබැයි මරණය කියන්නේ ওই කය පොළොවට පස් වෙන එක නම් ඒ කරන එකද? ඔබ හිතන් ඉන්න මරණය ඒක නේද?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 අර බය, මර, බිය, මැරෙන්න තියෙන බය, තණ්හාව ඒ සේරම නැති වෙනවා. ඒ තුල උසාන්ත සුවයටපත් වෙනවා මේ මැරලා නෙමෙයි මේ මොහොතේම. මේ මොහොතේ මේ නිවන් සුවය ඔහුට අත් වෙනවා. ඒ ලෞතුරු සුවය ඔහුට අත් වෙනවා. ඒකටම ඇරෙන්න අවශ්‍ය නැහැ.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 හැබැයි බුදුහාමුදුරේ එතනම කියනවා ස්කන්ධානම් පාති බව ආයතනයන් පටිලාභෝ. ඒකත් ස්කන්ධය නිසා ආයතනේ මොහොතේ මටගෙන නැති වෙන එකක්. පවතින දෙයක් නෙමෙයි. නැහිදන් අත්තකතම් බිම්බන් නැහිදන් පරගතම් අගන් කියෝ ඒක මේවා තමා තුලත් නැහැ පිට බාහිරත් නැහැ මේක මේක ක්‍රියාසිතම දකින්න ඔබ.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 ඔබ එන එන අරමුණු වලින් මිදෙන්න. ඔබට උත්සාහ කරනකොට ඒ අත්දැකීම් යන්තම් හෝ ලැබෙයි. මාර්ගය තුලකටත් දිනුවොට මේ කියන දේ තේරෙන මේ දේශනා කරන දේ යමෙකුට වැටහෙනවා නම් ඔහුට මේ කියන දේත් වැටහෙනවා. බුදුන් වහන්සේ ඒ පෙන්නපු දර්ශනය නුවණින්ම දකින්න ඕනේ.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 ඔය ආගන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය කියන හැම දෙයක්ම bitter කට්ට වගේ ඔබ කුකුල් පැටිය වගේ ඇතුලේ ගුලි වෙලා බය වෙලා බීතියෙන් ඉන්නවා මර බියෙන් ශෝක පරිදේ වලට දුක් දෝමනස් හදාගෙන ඔබ කොට ඔබ ආත්මයක් හදාගෙන ඔබ ලෝකයක් හදාගෙන මායා වලල්ලක ඉර වෙලා ඉන්නවා නමුත් පරම සත්‍ය නම් කිසිවක්ම නැති තරයි.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 ඔහුට ඒවෙන් සැප දුක් දැනෙන්නේ නැහැ. ඔහු දකින්න ඔහුගේ සදාතනික සුවයක් සියල්ලෙන් මිදිලා බඩු මුට්ටු කියලා දෙයක් එළිය දෙයක් නෑ මේ සිත ඇතුලේමයි සියල්ලම නැවේ. ඒකේ සිතේ දෙයක් නෑ සිතත් මායාවක් කෙනේ මොහොතේ අටගෙන නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම ඔබ ඉන්නේ අතීත මතකයේ සම්මුතියත් එක්කයි ගැටගැ.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 ඒ සාන්ත සුවේ දැනෙන්නේ ඒ සුද්ධාත්මයට පමණයි. ඒ සුද්ධ වෙන්න නම් ප්‍රභාස්වරයට එන්න ඕනි, සිතුවිලි වලින් මිදෙන්න ඕනි. ඒක කරන්න බෑ සත්‍ය දකින්නතා. සත්‍ය නම් පරමාර්ථ සත්‍යයි ලෝකේ තියෙන්නේ එකම සත්‍යයි. සත්‍ය පමණමයි වෙන කිසිවක් නැහැ. සියල්ලම බොරු මායාවක්මයි. ඒ අවිද්‍යා ඝන අන්ධකාරයේ ඒ උම්වන්තකයෝ වගේ පෘ탁ජනයෝ සත්තුත් එකයි මිනිස්සුත් එකයි වයසට යනවා දරුවෝ හදනවා මරලා යනවා අඬ අඬ සත්තු කරන්නේත් මිනිසු කරන්නේත් එකම දේ මිනිහා කියන්නේ සතෙක්මයි. නමුත් මේ සත්‍ය අවබෝධ කරපු කෙනා මිනිස්සෙක් වෙන්නෙත් නැහැ. මනුස්ස ලෝකෙක උපදිලා කියලා පිළිගන්නෙත් නැහැ. එහෙම ලෝකයක් ඇත්තෙත් නැහැ. ඒ සබහා දහම පමණයි. මුළු විශ්වයේම එයි. සත්‍ය අවබෝධ කරගන්න පරමාර්ථ සත්‍ය පමණයි. ඒ මහා සත්‍ය පමණයි මේ ලෝකේ තියෙන්නේ. ඒ ධර්මතාවයේ ලෝකේ සත්‍යයි. ඔබ මනුස්ස ලෝකයේ කියලා හිතන් ඉන්න තාක්කල් ඔබට නිවන් දකින්නත් බෑ. ඇයි ඔබ ලෝකෙක ඉන්නවා. ඒ ඉන්න තාක් ඔබ ඉන්නවා. ඔබ ඉන්න තාක් ඔබ නිවන් දකින්නේ නැහැ. මනුස්ස ලෝකයේ ඉපදී ඒ ඉඳගෙන නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ තියෙනකන් මනුස්ස ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔබ එහෙම හිතනකන් ඔබ ඉන්නේ සක්කාය දෘෂ්ටියේ. මිත්‍යා දෘෂ්ටියේ. එහෙම කිසිම දෙයක් මේ කිසි තැනක ඔබට හම්බ වෙන්නේ ඒකයි අපි කිව්වේ මනුස්ස ලෝකේ තියෙනකන් නිවන් දකින්නේ නැහැ කියලා. මනුස්ස ලෝකේ රහතන් වහන්සේලා නැහැ. රහතන් වහන්සේලාට එහෙම මනුස්ස ලෝකයක්, එහෙම දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කියලා එහෙම කතාවක් නැහැ. සියලු ලෝකවල මිදුණු තැනයි රාහත් භාවිතේ. මේ සිත ඇතුලේ සියල්ලම තියෙන්නේ. තුන් ලෝක. තුන් ලෝකෙම බුදුන් වහන්සේ සිතින්මයි පනවන්නේ. ගාශීෂේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලබන්නේ ඒ සිද්ධාර්ථ කුමාරයා කාම් භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ සිත තුලින්ම දැකලා තුන් භූමිය ජයගෙන ලෝකවිදු කියලා කියන්නේ මෙන්න මේ පරම සත්‍ය අවබෝධ කරන නිසා. ඒ සත්‍ය ඔබටත් අවබෝධ වෙන්න ඕනි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.